තත් කතමෝ කාමච්ඡන්தோ යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දී කාමතණ්හා කාමස්නේහෝ කාමපරිලාහෝ කාමමුජ්ජා කාමොජ්ජෝසානං අයං උච්චති කාමච්ඡන්දෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතානය සකස් කර ගැනීම සඳහා නිවර්ණ ධර්මයන් වශයෙන් කතා කරද්දී මූලික වශයෙන් කතා කරන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවය. ඊට අමතරව සමහර තැන්වලදී අවිද්‍යාව නීවරණයක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඉන්නත් මේ නීවරණ ධර්මයන් ධර්මයට අනුව කතා කරනවා නම් මේ නීවරණයන්ට යට වෙච්ච කෙනා ඊටාම විශාල පීඩනයකින් විශාල පරිහානියකට පත් වෙන හැම වෙලේම පීඩනයකින් වාසය කරන කෙනෙක්. මොකද නීවරණයන් ගැන කතා කරලා තියෙන්නේ කාමච්ඡන්දය ගැන කොයි විදිහටද ඒක තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවය කොච්චරද කියනවා නම් හරියට ණයක් අරගෙන පොලි ගෙවගෙන ඉන්නවා වාගේ කාරණාවක් තමයි කාමච්ඡන්දයට අහු වෙච්ච කෙනා. ඇයි එහෙම කියන්නේ? කොච්චර පොලිය ගෙව්වත් ඒ ණයේ ණය බරෙන් නම් නිදහස් වෙන්නේ නැහැ. ඒ වගේ මේ පංචකාම සම්පත්තිය කෙරෙහි ඇලීම ඇති කරගෙන ඒවා මැත්තේම නැහෙන දඟලන පුද්ගලයා පින්නත් යම් රූපයක් එකවරයක් දකිනවා දැන් අපි හිතන්න අපි යම් කිසි රූපයක් කෙරෙහි ඡන්දයක් ඇති කරගෙන ඡන්දයක් කියන කැමැත්තක්. තමන්ගේ අතුලාන්ත කැමැත්තක් තියෙනවා නම් ඒ රූපය පිළිබඳව ඒ තැනැත්තා ඒ රූපය දකිනවා. ඒ දකින වේලාව හරියට නිකන් ණය වෙලා ඉන්න කෙනෙක් පොලිය ගෙවනවා වාගේ. මේකට මේකට සමාන කරලා බලන්න දරුවෙක් කියලා හිතන්නකො අපි දරුවෙක් කෙරෙහි දැඩි ඇල්මකින් ඉන්නවා. එතකොට දරුවෙක් කෙරෙහි දැඩි ඇල්මකින් ඉන්නවා නම් හිත හිත හැම වෙලෙම කියනවා ගිහිල්ලා බලන්න බලන්න බලන්න කියලා. අපි කැමැත්තෙන් ඉන්න වස්තුව දැකීමේ ආසාවෙන් පෙළෙනවා. එතකොට ඔන්න ගිහිල්ලා බලනවා. බලපුවාම ඒ වෙලාවට සැනසෙනවා හිත. නේද? අපි අද දැකගත්තා කියලා ඔන්න සැනසීමක් තියෙනවා. හැබැයි ආයෙ හෙට උදේ ආයෙ බලන්න වෙනවද නැද්ද? ආයෙ අනිද්දා උදේ ආයෙ බලන්න වෙනවද නැද්ද? එතකොට මේ වගේ වාරයකට සැරයක් බලන්න වෙනවා. වාරයකට සැරයක්. සමහර දේවල් පැයකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් දවසකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් සතියකට සැරයක් දකින්න ඕනේ. සමහර දේවල් මාසයකට සැරයක් දකින්න ඕනේ. නේද? ණය ගත්තාම පොලිය මාසයකට සැරයක් ගෙවන්න ඕනේ. පොලිය ගෙවනකොට පින්නත් නේ ගෙවපු වෙලාවට සැනසීමක් තියෙනවා. පුංචි සැනසීමක්. මොකද්ද? මේ මාසේ පොලිය යන්තම් ගෙවා ගත්තා කියලා. හැබැයි ණය බර ණය බර අඩුවීමක් නැහැ. කාමච්ඡන්දය කියන්නේ අන්න ඒ වගේ එකක්. ඒක බලන්න මගේ தත්ත්වය. ඉතින් අපි මේක සාකච්ඡා කරනකොට මගේ தත්ත්වය මොකක්ද කියලා කල්පනා කරන්න ඕනේ. නැතුව බණ අහගෙන විතරක් ඉඳලා බෑ. පැහැදිලිවම අපි මේකට මුණ දෙන්න ඕනේ. කාමච්ඡන්දේ ඇති වෙන්න හේතු කාමච්ඡන්දේ නැති කරන විදිහ ගැන අපි සාකච්ඡා කරනවා. මං කිව්වා බොජ්ජංග බණ බොජ්ජංග දේශනා ගැන කරනකොටත් මං කිව්වා වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න කියලා. නේද? ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බෝධිඅංග ඇති වෙන්න කරන්න ඕන මොකද්ද? ඒ වගේම ඒවා මොනවද? Tamange තියෙන தත්ත්ව දැනගෙන. එතකොට ඒ தත්ත්ව දැනගෙන කොහොමද සකස් කරගන්නේ කියලා. ඉතින් ඒ වගේ මේ කාමච්ඡන්ද ආදිය දුරු කර ගැනීම සඳහා කළ යුතු දේ අපි සාකච්ඡා කරන හින්දා හරි අපිට පුළුවන් වෙන්න ඕන පළවෙනියෙන්ම කළ යුත්තේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු විදිහටම අපි මේක තේරුම් ගන්න එක. බුදුරජාන් වහන්සේ දේශනා කරා මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ නීවරණ පබ්බයේ දේශනා කරනවා සත්තං වා අජ්ජත්තං කාමත්තන්දං අත්තිමේ අජ්ජත්තං කාමත්තන් දෝති පජානාති තමන්ගේ තුල ඇති වෙලා තියෙන යම් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒ කාමච්ඡන්දය මගේ තුල ඇතයි දැනගන්න ඕනේ. අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පදානාති. යම් කාමච්ඡන්දයක් තමන්ගේ තුල නැත්තම් ඒක නැතයි කියලා දැනගන්න ඕනේ. එතකොට ඉපදුනා වූ නූපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ඉපදුනහම ඉපදුනා කියලා දැනගන්න ඕනේ. උපන් උපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වුණා නම් ප්‍රහාණය වුණා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි යම්කිසි ප්‍රහාණය වෙච්ච කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ආය නූපදින தත්වයකටපත් වුණා කියලා ස්ථිර වශයෙන් දැනගන්න ඕනේ. මේ වගේ පස් ආකාරයකට පින්නත් අපි මේ තියෙන තමන්ගේ තුල කාමච්ඡන්ද වැඩ පිළිවෙල දැනගන්න ඕනේ. එහෙනම් තියෙන කාමච්ඡන්දය තියෙනවා යයි කියලා දැනගන්න ඕනේ. අද ඒ කියන්නේ මම පොලි ගියවගේ ඉන්නවද කියලා පොඩ්ඩක් බලන්න. අද අපි ඇත්තට මුහුණ දෙනවා අඩුයි. මේ මම මෙහෙම අහන්නම්. ආ කාමච්ඡන්දාදී නීවරණයන් තියාගෙන වාසය කිරීමෙන් අනාගතයේ උපදින්නේ අනාගතයේ සිද්ධ වෙන්නේ යහපත් දේවල්ද අයහපත් දේවල්ද ඒක අකුසල අවබෝධය ඇති වෙන්නේ නෑ එහෙනම් ඒවා අයින් කරගන්න උත්සාහයක් ගන්න ඕනද නැද්ද හොඳයි මේ කොයි වෙලාවක හරි අපේ මේ පින්වත් අයට ඒ අයහපත් දෙයක් Taman තුල තියෙනවා නම් අනාගතයේ අනර්ථයක් වෙන දෙයක් Taman තුල තියෙනවා නම් බයක් තියෙන්න ඕනද නැද්ද නේද මා ළඟ අනාගතයේ අනර්ථයක් වෙන දෙයක් තියෙනවා අද කියලා බයක් බයක් ඇති වෙන්න ඕනද නැද්ද ආන් ඒ බය ඇති වුණොත් නේද ඒ දේවල් අයින් කරන්නේ මේ දරුවන් කෙරෙහි තියෙන ආදරය ගැන බයක් එහෙම ඇති වුණාද දන්නවද? දරුවන් කෙරෙහි තියෙන දැඩි බැඳීමක් Tamanට තියෙනවා නම් ආන් ඒක ගැන අපේ මේක අයින් කරලා දාන්න ඕනේ අයින් කරලා දාන්න ඕනේ කියලා බයක් එහෙම ඇති වුණාද දන්නේ? නේද දරුවන් කෙරේ විතර නෙමෙයි මොනවා හරි දෙයක් ගැන. ඉතින් පින්නත් මේ අන්න ඒකයි එහෙනම් අපි ළඟ කාමච්ඡන්දය කියන එක දන්නවා. දහම් පාසල් යන කාලේ නම් දන්නවා. නීවරණ ධර්ම. නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිතු දතුපුදු විචිකිත්තා. නේද? ලියන්නත් දන්නවා, විභාග පාස් කරන්නත් දන්නවා, නීවරණ කියන්නේ මොනවද කියලා දන්නවා. හැබැයි තමන්ගේ సంతානයේ කාමච්ඡන්දය තියෙනවා යයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දැනෙන්න ඕනේ ඒක. ඒක දැනුනොත් තමයි ඒක අයින් කරන්න උත්සාහ කරන්නේ. ඒක පීඩාවක් විදිහට දැනෙන්න ඕනේ. බයක් විදිහට දැනෙන්න ඕනේ. ලැජ්ජාවක් විදිහට දැනෙන්න ඕනේ. අකුසලයේහි ලැජ්ජා බය දෙක තියෙන්න ඕනේ. හ්ම් හිරියොතප් හිරියොත්ප්ප කියන දෙක තියෙන්න ඕනේ. හ්ම් දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනේද? ලැජ්ජා වෙන්න ඕනේද? එහෙනම් එහෙම අහපුවා තමයි යෝග තේරෙන්නේ. දරුවන්ට ආදරය කරන්න බය වෙන්න ඕනද? නෑ කාට බය වෙන්නද නේද? ඊළඟට ලැජ්ජා වෙන්න ඕනද? බය වෙන්න ඕන කියන එක නම් දැන් ඉස්සලා තේරුණා නේද? මොකද මේක ගිනි අඟුරු වලක් වාගේ මේක මම අපි මේ කාමච්ඡන්දය ගැන කතා කරලා ඉදිරියේදී මේ 11 ආකාරය ගැන මම සාකච්ඡා කරන්නම්. හිතන්න ඕන විදිහ 11 ආකාරයක් ගැන. ඉතින් ඒ මේ ඒ වගේම එතකොට එහෙමනම් ලැජ්ජා බය වෙන්න ඕනේ අපි. ඇයි මේක හේතු වෙලා මේ තියෙන බැඳීම හේතු වෙලා දරුවන්ට තියෙන ආදරය විතර නෙවෙයි මම මේ පැහැදිලි කරන්න ඕනේ හින්දා ඒක අකුසලයක් කියලා මතක් කරන්නයි කිව්වේ කාමච්ඡන්දයක් ඒක. කාම වස්තුන් කෙරෙහි තියෙන කැමැත්ත. එතකොට ආහාර ගැන තියෙන කැමැත්ත. එහෙනම් කෙටියෙන් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී ධර්මයන් පිළිබඳව තමන්ගේ අතුලාන්තයේ උපදින කැමැත්ත කාමච්ඡන්දයයි. ඉතින් ඒක අනාගත මහා ව්‍යසනයකට හේතු වෙනවා. අනාගත මහා බයක් ඇති වෙන්න හේතු වෙනවා. අනාගතේ මහා සංසාරගත විපාක ලැබෙන්න හේතු වෙනවා. සිල් කැඩෙන්න හේතු වෙනවා. සමාධිය නැති වෙන්න හේතු වෙනවා. අවබෝධය නැති වෙන්න හේතු වෙනවා. Tamanට තියෙන ඇත්ත తত্ত্বය තේින් නැති වෙන්න ඇත්ත తত্ত্বය ආවරණය වෙන්න හේතු වෙනවා. ආන්න ඒක මොකද්ද කියලා බලන්න. මිනිස්සෙක්ගේ කටක තියෙන කේතය තෙම තෙම දත්කහට මැලියන් ආදිය ප්‍රසන්නද අප්‍රසන්නද? පැහැදිලිවම අප්‍රසන්නයි. නේද? හා. ඒකින්ද කවුරු හරි ටොෆි එකක් භාගයක් කාලා අපිට දුන්නොත් ඉතින් ටික කන්න කියලා. මූණ වල ටික ඇකිලෙනවා එහෙම කිව්වහම. නේද අපිට නම් බෑ එහෙම කියලා. හොඳයි තමන්ගේ දරුවෙක් දුන්නොත් දරුවෙක් දුන්නොත් අම්මෙකුට අන්න පිළිකුල අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ? කාමච්ඡන්දේ හින්දා. කාමච්ඡන්දේ කියන අකුසලය දරුවා ගැන තියෙන ලෝභය. හරි අන්න ඒ ලෝභය ඇත්ත වසන් කරනවා. පින්නදී ලෝකේම මිනිසුන් රෞද්‍ර ගෝර ඡණ්ඩ කටුක සිතුවිලි ඉපදිලා අම්මා තාත්තා වනසන්න හේතු වෙන සහෝදර සහෝදරයන් සහෝදර සහෝදරයන් ඉදිරියට පේන්නේ නැති වෙන්න හේතු වෙන වැහිලා යන තමන්ගේ සංස්කෘතිය සભ્યත්වය ඔක්කොම ආවරණය වෙලා ඇත්ත අරමුණු වෙන්නේ නැති වෙන්න පිස්සු වගේ වෙන ගතියට හේතු වෙන රාගය කියන්නේ අන්න අර වගේ අකුසලයේ හින්දා ඇත්ත වැසෙන උද්දං පාල්තලා ආදෝ කේසමත්තකා තතිපරියන්තම් පුරං නානා ප්‍රකාරස් අසුචිනෝ කියලා දේශනාවේ තියෙන මේ හැමෙන් වැසලා තියෙන නොයේකුත් අසුචි වලින් පිරිච්ච මේ ශරීර පිළිබඳව උපදනා වූ සුභ හැඟීම අර අන්න එතනින් තමයි කාමච්ඡන්දය කියන තැනට ආවේ. ඉතින් ඒ වගේ මේ ඒවා ඔක්කොම වැහිලා යන්නේ මේ කාමය පිළිබඳ උපදනා වූ කාම ලෝකයේ තියෙන දේවල් පිළිබඳ තියෙන කැමැත්තෙන්ද. ඉතින් ඒක සංසාරගතව බොහෝ දුක් පීඩා වලට හේතු වෙනවා. ඒ පිළිබඳ අපි බය වෙන්න ඕනේ, ලැජ්ජා වෙන්න ඕනේ. ඒක අපේ අතුලාන්තයෙන් උපදින්න ඕනේ. අතුලාන්තයෙන් උපදින්න ඕනේ මේ අකුසලය මේ විදිහයි කියලා. එතකොට තමන් තුළ තියෙන කාමච්ඡන්දය අපේ තුලින්ම දැනගන්න ඕනේ නැත්ති කාමච්ඡන්දය නැහැ කියලා දැනගන්න ඕනේ. ඒ වගේම යම් කිසි උපන් කාමච්ඡන්දයක් නූපන් කාමච්ඡන්දයක් ඉපදුනා නම් ඒක ඉපදුනා කියලා දැනගන්නත් ඕනේ. උපන් කාමච්ඡන්දයක් ප්‍රහීනුණා නම් ප්‍රහීනුණා කියලා දැනගන්නත් ඕනේ. ප්‍රහීන වෙච්ච කාමච්ඡන්දයක් නැවත නූපදිනවා නම් ඒක නූපදින තත්ත්වයටපත් වුණා කියලා දැනගන්නත් ඕනේ කියලා මම කිව්වා. ඉතින් ඒකින්ද අපි දැන් කාමච්ඡන්දය ගැන දැනගත්තා. මේ කාමච්ඡන්දයේ තියෙන ලක්ෂණ එකින් එක එකින් එක පොඩ්ඩක් හරි සාකච්ඡා කරගන්න ඕනේ. යම් කිසි කාමයක් කෙරෙහි තියෙන කැමැත්තක් රාගයක් කාම වස්තුන් හින්දා යම් කිසි සතුටක් ලබනවා නම් හරිද අපිට සතුට ඇති වෙනවා නම් කාම වස්තුන් හින්දා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශින්ද හිත උද්දාමයටපත් වෙනවා නම් ධම්ම ආදී ආදරය ආදී දේවල් හින්දා අන් අයගේ සිතුවිලි Tamanට දැනලා ඒවා ඒ ලැබෙන ධර්මයන් කෙරෙහි අපිට යම්කිසි ආකාරයක සතුටක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ Tamanගේ సంతానගත කාමච්ඡන්දයයි. ඒ වගේම නැවත දැකීමේ තණ්හාවක් ඇති වෙනවා නම් තණ්හාව කියලා කියන්නේ නැවත දැකීමේ නැවත ඇසීමේ නැවත විඳීමේ බලන්න ඉතින් තියනවද නැද්ද කියලා දැන් හොයාගත්ත හැකි. කාමච්ඡන්දය අර්ථගත දක්ව ගන්නකොට තියනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ කාම ලෝකයේ වස්තුන් කෙරෙහි තියෙන කැමැත්තක් තියෙනවා නම් ඒ වගේම ඒ පිළිබඳ සතුටක් ඇති වෙනවා නම් මොනවද? පංචකාම සම්පත්තිය කෙරෙහි සතුටක් ඇති වෙනවද? ආහාර දැක්කහම සතුටක් ඇති වෙනවනම් ම්ම් මේ જાති ආහාරයක් මට ලැබෙන්නයි යන්නේ කියලා සතුටක් ඇති වෙනවා නම් ඊළඟට ඒ පිළිබඳව නැවත නොදැක ඉන්න බැරි තත්ත්වයේ ආය දකින්න ඕනේ ආය දකින්න ඕනේ ආය අහන්න ඕනේ ආය විඳින්න ඕනේ කියලා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා විදිහට තණ්හාව තියනවා නම් නැවත දැකීමේ නොදැක ඉන්න බැරි ගතියක් අතුලාන්ත තල්ලුවක් අතුලාන්ත වේගයක් දරාගත නොහී හිතේ ඇතුලේ දැවෙන පැවෙන ගතියක් ඇති වෙන සංහාවක් තියෙනවා නම් කියනවද දන්නේ නේද තියෙනවද දන්නේ නැහැ ඉතින් බලන්න මම කලින් කිව්වා දරුවෝ ගැන තියෙන ආසාවන් ගෙවල් දොරවල් ගැන තියෙන ආසාවන් ඉඩම් කඩම් ගැන තියෙන ආසාවල් මේ ඔක්කොම වැටෙන්නේ එහෙනම් අකුසල් වලටද නැද්ද කාමච්ඡන්දයටද නැද්ද නේද එහෙනම් ඒවා නොදක ඉන්න බැරි ගතිය තියෙනවා නම් Taman තුල කාමච්ඡන්දය ඇතයි දැනගන්න ඕනේ තමන් තුළ ඇති කාමච්ඡන්දය දැනගන්න ඕනේ. මගේ මේ సంతානයේ මේ වාගේ මේ ආකාරයට කාමච්ඡන්දය උපදිනවා. මේ ආකාරයට කාමච්ඡන්දය උපදිනවා කියලා දැනගන්න ඕනේ. ඒ වගේම මේ කාමයන් හින්දා මේ කාමයන් කෙරෙහි යම්කිසි ස්නේහයක්, ආදරයක්, කැමැත්තක්, ඒ කියන්නේ බැඳීමක් තියෙනවා නම් ඊළඟට කාමයන් හින්දා යම් පරිදාහයක් තියෙනවා නම් අන්න ඒක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අපේ ඇහි සීමාවෙන් පින්වත්නි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඈත් වෙනවා. කනේ සීමාවෙන් ඈත් වෙනවා. නේද? මේ බලන්න හැම වෙලෙම අපි කැමති දේ අපේ ඇහි මානෙම තියාගෙන ඉන්න පුළුවන්ද? බෑ ළමයින් හැම වෙලෙම ගෙදර තියාගෙන ඉන්න පුළුවන්ද? ඔන්න ළමයාව අවුරුදු 5ක් ගෙදර තියාගෙන හිටිය අම්මට ඉස්සෙල්ලාම ඉස්කෝලේට ගිහින් දාලා ඇවිල්ලා අම්මා හොඳටම අඬන්න පටන් ගන්නවා. ආම් පරි 10ක් ඇති වෙලා. නේද? ඊට පස්සේ ඊළඟට ඔන්න ඉස්කෝලේ ඇල්ලාව ඊළඟට පහුවෙන්දා ආයෙ ගිහින් දාන්න ඕන. ඊළඟට අන්තිමට ඉස්සෙල්ලාම රැකියාවට ගිය දවසෙත් එහෙමයි. නේද? එහා පරස්තාව ඇති කරගත්ත දවසෙත් එහෙමයි. ඉතින් ඒ මොකද තමන්ගේ ඒ මොකක්වත් ඕනේ මාස 3කට සැරයක් විතර ගෙදර ආපු දරුවා මාස 3කට විතර සැරයක් ගෙදර එන දරුවා සතියක් ගෙදර ඉඳලා යනකොට මොකද වෙන්නේ? එනකොට හරි සන්තෝෂ වෙච්ච අම්මා හෝ තාත්තා යනකොට ඇට අයිනට වෙලා බලාගෙන ඉන්නවා ඈතට පේන මානෙ දක්වා බලාගෙන ඉන්නවා බලාගෙන ඉඳලා නොපෙනී ගියාද ආපහු හැරෙන්නේ හැරෙනකොට එද ගලන්න පටන් අරන් මොකද මේ පරිදාහ ඇති වෙනවා ඒවට කියනවා කාම පරිදාහ කියලා ඒවා මේ ඒවා සාධාරණීකරණය කරගෙන අනේ ඉතින් අපි එහෙමයි අපි හරි බොළඳයි නේද හාමුදුරුවෝ ඒ කිව්වට අපිට එහෙම හරියන්නේ නැහැ කිය කී එහෙම ඉඳලා හරියන්නේ නැහැ නේද එහෙම ඉඳලා හරියනවද උන්නාන්සෙට නම් පුළුවන් ඇති අපිට නම් එහෙම හරියන්නේ නැහැ. අපි මෙහෙම තමයි මේක තමයි හොඳම ක්‍රමය කියලා ඉඳලා හරියන්නේ නැහැ පින්වත්නි. සංසාරගතව පාරේ යනකොට හරකෙක් දැක්කනම්, බල්ලෙක් දැක්කනම්, මීයෙක් දැක්කනම්, ඌරෙක් දැක්කනම්, කුකුලෙක් දැක්කනම්, නරියෙක් දැක්කනම් මේ මොකද එහෙම වෙලා තියෙන්නේ කට්ටිය? මෙන්න මේ කාමච්ඡන්ද ආදී තියෙනා වූ තණ්හාවල් අයින් කරගන්න එහෙනම් බුද්ධෝත්පාද කාලයකදී බණ ඇහෙන කාලයකදී දැරිවීමේ ආදීනවය තමයි. අර අයින් කරගන්න හැම ක්‍රමයක්ම තියෙද්දී අයින් කරගන්න විදිය තාමත්ම නිවැරදිව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙද්දී ඒවා ගැන කන් යොමන්නේ නැතුව නැත්නම් කන් යොමන්නේම නැතුව කට්ටියක් හිටියා. කන් යොමු කරලා ඇහුණද ඇහුන් නැහැ වගේ කට්ටියක් හිටියා. ඔළුව වනවන හිටියා. ඇත්ත ඇත්ත කියන එක ඇත්ත තමයි කියලා කියන කෙනාටත් වැඩි අනුමත කරනවා වාගේ නේද? දැන් හරි වැඩි වෙන ඔළුව වනන්නත් බැරි වෙනවා ඔකෙන් වෙන්නේ. නේද? කියන කෙනාටත් වැඩි අනුමත කරනවා වාගේ හිටියා. ඇහුන් නැහැ වාගේ ගියා. ඉතින් ඒක තමයි අන්න අර අර අර විදිහට ඉන්නේ. නේද? ඉතින් තමන්ගේ පැත්තෙන් මේ තියෙන දේවල් අයින් කරගන්න අවශ්‍ය කරන කටයුතු කරන්නේ නැතුව මේ අත්ව විතරක් නෙවෙයි මටත් එච්චරයි කිව්වා කියලා හරියන්නේ නැහැ. අහගත්තා විතරක් හරියන්නේ නැහැ. අහගෙන මතක තියාගත්තා විතරක් හරියන්නේ නැහැ. මතක තියාගෙන වෙන කෙනෙකුට මේ මං වගේ කියලා දුන්නට විතරක් හරියන්නේ නැහැ. නේද? තමන්ගේ సంతානගත කාමච්ඡන්දය අයින් කරගන්න කලයුත්ත කරන්න ඕනේ. එහෙනම් මමත් බලා ගන්න ඕනේ මට පරිදාහයක් තියෙනවද? මට දැවෙන ගතියක් තියෙනවද? අද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මගේ පැත්තෙන් අයින් වෙනකොට මට මම බලබල හිතිය දේවල් මගෙන් පොඩ්ඩක් අයින් වෙනකොට මං අහහා හිතිය දේවල් මගෙන් පොඩ්ඩක් අයින් වෙනකොට මං විඳ විඳ හිතිය දේවල් මගෙන් පොඩ්ඩක් ඈත් වෙනකොට මට දැවිල්ලක්, දැවිල්ලක්, පිච්චිල්ලක් තියෙනවද කියලා බලන්න. එහෙම තියෙනවා නම් ඒක කාම පරිදාහයක්. ඊළාට කාම මුජ්ජා. නේද? පිස්සු වගේ වෙලා මුජ්ජාවටපත් වෙලා හරිද? දැකලා තියෙනව නේද? ඒ සිහි විකල් වීම කොච්චරද කියනවනම් සමහර ඇත්තෝ මොකද කරන්නේ? මේ ශරීරය දෙකට වෙන් වෙන් කියලා මොකද කරන්නේ? ගිහලා කෝච්චි පිල්ලට තියාගෙන ඉන්නවා. හරි බෙල්ල කැඩෙන්න කියලා නේද? පල්ලෙහාට පයින්නවා. තෙති බොනවා. අද ඒ කියන්නේ මේකෙන් සිහි විකල් තත්ත්වයටපත් වෙලා. ඒ විතරක් නෙවෙයි අම්මව මරනවා, තාත්තව මරනවා. හ්ම්. පරම්පරා ගානකට හොරකම් කරනවා. තමන්ටත් ඇති වෙන්නකම් හොරකම් කරලා තමන්ගේ පරපුරටත් හොරකම් කරලා පරපුරවල් 10කට විතර හොරකම් කරලා ඒත් මදි. ඒ කියන්නේ ඒ කියන්නේ පිස්සු විකාර වෙලා පිස්සු සිහිය නැතිවම වෙලා පිස්සු වගේ හැදිලා. කතා කරන දේ දන්නේ නැහැ. ක්‍රියා කරන විදිය දන්නේ නැහැ. ඉන්න තැන දන්නේ නැහැ. අද ඔළුව විකාර වගේ අන්න ඒ තියෙන අධිකතර වූ කාම මුජ්ජාවකට නේද? මුජ්ජා වෙලා. එතකොට මෙන්න මේ වගේ තත්යකටපත් වෙනවා පත් වෙලා තිනවා නම් ඒක ඒක විශාල අනර්ථකාරී තත්ත්වයක් වෙනත් නේ. ඉතින් ඒකින්ද අපි විමසලා බලා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ මගේ ළඟ මේ කියන ආකාරයේ කාමච්ඡන්දය තිබේද? මේ කියන ආකාරයේ කාමච්ඡන්දයකින් මම පේනවාද? එහෙනම් මේ කාමච්ඡන්දය ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. එහෙම ඒකට බෙහෙත් ගන්න ලෙඩක් තියෙනවා නම් ලෙඩේ අඳුර ගන්න ඕනද නැද්ද ඉස්සෙල්ලාම? තියෙන එක එක ආකාරයෙන් තියෙන කාමච්ඡන්ද හඳුනා ගන්න. අපි හිතනවා කාමච්ඡන්දේ තියෙන මගේ නම් අඩුව ඇති නැතුව ඇති. කොහොම තමයි හිතන්නේ. ඒ හින්දා කාමච්ඡන්දේ තියෙන අර්ථ දැක්වීම ටික. කාමච්ඡන්දේ පිළිබඳ දේශනාවේ තියෙන ආකාරය මොකක්ද කියලා අපි විමසා බලනකොට අන්න ඒකල ඒකල ඒවා මතක තියාගන්න ඕනේ. හරි එතකොට Tamanට අඩුම තරමින් Taman ළඟ ඒ ඒ ආකාරයේ කාමච්ඡන්ද උපදිනකොට මේ මේක මේකයි මේ ඇඬෙන්න එනවා මේ නේද? අඬන්නේ මොකද අඬන්නේ? අඩන්නේ පරිදාහය. නේද? පිසු ගතිය. නැත්නම් අඩන්නේ වෙනස් වෙන දේ, paludu වෙන දේ වෙනස් වෙනවා, paludu වෙනවා, නැති වෙනවන් දේ නැති වෙනවා කියලා දන්නවනම් අඩන්න වෙනවද? නෑ. එහෙනම් මේ ඇඳීමක් Tamange තුල ඇති වෙනවා නම් පැහැදිලිව දැනගන්න ඕනේ මේක පරිදාහයක් කියලා. එහෙනම් ධනින්දා යඩන්නේ. එහෙනම් ඒක කාමච්ඡන්දයද නැද්ද? අන්න ඒ වගේ හැම වෙලේම අපි අපේ సంతానගත කාමච්ඡන්දය කාමච්ඡන්දේ විදිහට තමන්ම හඳුනා ගන්න ඕන තමන්ම හඳුනා ගන්න ඕනේ හරිද? ගෙවන හැම වෙලාවකම ආහාරයක් ගැන කිදුකමක් ඇති වෙනකොට, ගීතයක් ගැන කිදුකමක් ඇති වෙනකොට හ්ම් ඒ සමහර ඇත්තෝ ඉන්නවා සංගීතයට තදින් ඇලිලා. ඒවා නැති වෙනකොට බොහොම අමාරුයි ඉන්න. නේද? සමහර ඇත්තෝ ඉන්නවා මේ කාලේ කාමච්ඡන්දයට කොච්චර ඇලිලාද කියලා හොයාගත්ත හැකි. ලේසියෙන්ම සමහර ඇත්තෝ ගෙදර වැඩක් කරන්නේත් නැහැ, කාර්යාලේ වැඩක් කරන්නේත් නැහැ, බස් එකේ යනකොටවත් අඩුම ගානේ යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ හැම වෙලේම මොකේද ඇවිල්ලා තියෙන්නේ. දැකලා තියෙනව නේද? අතට ගන්නවා ඇඟිල්ලෙන් හූරනවා. ඇඟිල්ලෙන් හූර හූර ඇඟිල්ලෙන් හූර හූර මොනවා බලනවද දන්නේ නැහැ බලනවා බලනවා බලනවා බලනවා බලනවා කරත්. ඒකෙන් ගැලවෙන්න බැරි එකයි පින්නත් ප්‍රශ්නේ තියෙන්නේ. අන්නේ ගැලවෙන්න බැරුව මේ කුඩා දුරකථනයකට ඇලිලා ඒක මත්තේ නැහෙන්න හදනවා. හ්ම් ඒක නැති වුණොත් එහෙම පිස්සු වගේ. ආන් කාම මුර්ජාව. හරි. ඒක නැති වුණොත් දැවෙනවා තැවෙනවා. ආන් කාම පරිදාහය. ඉතින් මේවත් එක්ක ජීවත් වෙලා කවදද කවදද මේ සංසාරයෙන් එගොඩ වෙන්නේ? නේද? ඉතින් එහෙනම් අපි ওই විදිහට අපේ ළඟ තියෙන කාමච්ඡන්දය දැනගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේක අඩු කරගෙන යනකොටයි තමන් ළඟ නැති කාමච්ඡන්දය දැනගන්න ඕනේ. නැත්තම් කොහොමද නේද? නැති කාමච්ඡන්දේ මගේ ළඟ මෙන්න මේ જાතිය කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න ඕනේ. දැනගත්තාම ඒක ඒක උපදින්න දෙන්නේ නැතුව ප්‍රවේශම් කරගන්න පුළුවන්. නේද? එන්න එතකොටයි නූපන් නූපන් කාමච්ඡන්දේ ඉපදුනහම ඉපදෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතර කල් ඉපදිලා නැහැ කියලා. ඒක ක්‍රමානුකූලව අයින් කරගන්න ඕනේ පින්නත් මේ. ඒකින්ද අපි හැම වෙලේම උත්සාහ කරන්ඩ අද ඉඳන් ජීවත් වෙනකොට හැම වෙලේම මෙන්න මේ தত্ত্বය කාමච්ඡන්දයක්. ඇඳුමකට යම් ඇලීමක් තියෙනවනම්, ආහාරයකට ඇලීමක් තියෙනවනම්, නිවසකට ඇලීමක් තියෙනවනම්, හරි? ඒ ඇඳුම් හින්දා ඇඬෙන්න එනවනම්, හරි Tamanට අල්පේච්ච ඇඳුමක් අඳගෙන පාර යන්න බැරිකමක් තියෙනවනම්, ඒ කියන්නේ මේ ඇඳුම හරියන්නේ නැහැ. ඒ ඇඳුමේ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්නකෝ. ඒක ගොඩාක් පරණක් නැහැ. හ්ම්, කිලුත් නැහැ ඇඳුමේ. කිල් වෙලත් නැහැ. ලැජ්ජාවෙන් වැහෙනවා. මැටි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙනවා. සීත උස්නෙන් ආරක්ෂා වෙනවා. අපිරිසිදුත් නැහැ. එහෙනම් මොකද ඇඳයි යන්න බෑ? නේද? එහෙනම් දැන් තේරෙන්න ඕනේ කාරණාව සියුම් සියුම් තැන්වල මේ කාමච්ඡන්දය ඉපදිලා තියෙනවද නැද්ද? නේද? පොඩි පොඩි තැන්වල පවා උපදින මේ කාමච්ඡන්දය මොකද කරන්නේ? කාම ලෝකේ අපි අලවා තබනවා. ඇත්ත සම්පූර්ණයෙන්ම අයින් කළා දානවා. ඒකට විසුණු වහන්සේලා විදිහට අපිටත් තියෙනවා පාවිච්චි කරන දේ පිළිබඳ කාමච්ඡන්දය උපදින්නේ නැති වෙන්න සිව්පස්සේ පරිහරණය කරන්න. සිව්පස්සේ පරිහරණය කරද්දී තාම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් කමක් නැහැ. මේ කාමච්ඡන්දයට හේතු වෙන කාරණා පිළිබඳවත් අපි දැන් සාකච්ඡා කරන්න ඕනේ. කාමච්ඡන්දයට මොනවද මොනවද මේ කාමච්ඡන්දයට හේතු වෙන්නේ කියලා අපි බලන්න ඕන මොනවද කියලා කාමච්ඡන්දයට හේතු වෙන කාරණා පිළිබඳ පින්වත්නි බුදුජාණන් වහන්සේ දේශනා කරේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් කියන. සුබ නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය කියලා වෙන කිසිම දෙයක් නැහැ. ඕකමයි කියලා දේශනා කරා. එකම ධර්මයක් මම දකිනවා මේ වෙන කිසිවක් දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තමයි මේ සුබ නිමිත්ත කියන එක. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ සුබ නිමිත්ත කියන්නේ කියලා. ඉන්නත් මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලබා දෙන වස්තුන් හොඳ දේවල් සුබ දේවල් කියලා අපේ සිතට වැටහෙන ආකාරයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ශරීර මනුස්ස ශරීර ගත්තාම මේ ශරීර පැහැදිලිවම පාදාන්තයේ ඉඳලා කේසමත්තකය දක්වා සුබ දේවල් වලින්ද හැදිලා තියෙන්නේ නැත්නම් නොයේකුත් ගඳ ගහන ඉතාමත්ම අප්‍රසන්න දේවල් වලින්ද හැදෙලා තියෙන්නේ. මේ බලන්න මේ හැම ගැන අපි නිකං හිතමු. හැම කියලා කියන්නේ පින්නත් මේ හැමට යටින් තියෙන්නේ මොනවද? ලේ සහ මස් තියෙනවා. ඒවා පිරිසිදුද? සුවඳද? ප්‍රසන්නද? නෑ. ලේ එහෙම කියන්නේ මහා ඇඹුල් ගතිය තියෙන. නේද? අප්‍රසන්න ස්වභාවයේ තියෙන උකු ගතිය තියෙන මේ දුගඳ තියෙන જાතියක් ලේ කියලා කියන්නේ. එතකොට මේ මස් සහිත ලේ සහිත මේ ශරීරයේ පිටින් ආවරණය වෙලා තියෙන මස් විසිරෙන්න දෙන්නේ නැතුව ලේ වැක්කරෙන්න දෙන්නේ නැතුව විසිරෙන්න දෙන්නේ නැතුව ආවරණය වෙලා තියෙන ආවරණය තමයි හම කියලා කියන්නේ. හැබැයි මේ හැමේ තියෙනවා පින්නන්නේ සියුම් සිදුරු වගේ. ඉදිකටු තුඩකින් මේ හැමත ඇන්නොත් ලේනවා. ආම පුංචි කට්ටකින් ඇන්නත් ලේනවා. නේද? එහෙනම් ලේයෙන් ලේවලට එන්න බැරි වෙන්න හැබැයි ලේවලම තියෙන සමහර දේවල් මිරිකෙන්න අපි පළතුරු බීමක් හදනවා කියන්නේ දියුල් බීමක් හදනවා. දැන් මොකද අය කරන්නේ මේක හොඳට වතුර දාලා පොඩි කරලා සීනි දාලා එදි කෑල්ලකට දාලා නේද මිරිකනවා ගුලිය වගේ. එතකොට ඇතුලේ තියෙන ඔක්කොම එන්නේ නැහැ. සමහර ඒවා රෙදි කෑල්ලේ මැද ඇතුලෙන් තියෙන හිල් වලින් නේද? නූල් අතරින් එළියට එනවා. එකපාරටම රෙද්ද අධ්‍යා බලනකොට නූල් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. නේද? නමුත් අර වගේ දෙයක් මිරිකනකොට නම් ඔන්න ඒක අතරින් රිංගා එන බව තේරෙනවා. අන්න ඒ වගේ මේ හැම කියන්නේත් ඒ වගේ සියුම් සිදුරු තියෙන ආවරණයක්, පෙනහෙරයක් වගේ. මේකෙන් ලේ එළියට ආවේ නැති වුණාට ලේවලම තියෙන දහඩිය තෙල් එළියට එනවා. නේද? හැම වෙලේම කාන්දු වෙනවා වගේ හරියට නිකන්. ඉතින් මොකද වෙන්නේ මේ එන දහඩිය තෙල් එක්ක විතරක් නෙවෙයි පින්නත් මේ හැම එන්න එන්න එන්න එන්න බලාගෙන ඉද්දි නේද මැරෙනවා. යටින් හැදෙන හැම වෙනුවට උඩින් හැම වෙලේම හැම හැම මැරෙනවා. කොච්චර පිරිසිදු තැනක අපි හිටියත් ඒක හින්දා දාඩිය දාලා ටිකක් වෙලා යනකොට තෙල් ගතිය මේ ශරීරයේ මතුවෙනවද නැද්ද? තෙල් ගතිය මතුවෙනකොට අතින් අඹරලා බැලුවොත් කළු පාටට ඇඹරෙනවා. නේද? අපි කියන කුණු ඇඹරෙනවා කියන්නේ. දූවිලි ඇහුවේ නැතුණාට බාහිරින් කුණු වෙන ආවේ නැතුණාට මේ ශරීරයෙන්ම කුණු වෙනවා. ඒවා කොහොමද දන්නේ? දාඩියයි මේ උරණ පෙළ වගේ එකයි අර මැරිච්ච හැමයි එකතු වුනහම ඇඹරෙන ඒවා කොහොමද දන්නේ? ප්‍රසන්නද? හිතා ප්‍රසන්නද? නෑ නේද? එහෙනම් මේ ශරීරයේ මේ හැම කියන එක මේ මනුස්ස ශරීරවල තියෙන හැම කියන එක හරියට මෙන්න මේ වගේ එකක්. අපි හදලා ගයක් මේ ගේ තාලේ ටයිල් අල්ලලා තියෙන්නේ. හැබැයි බැරි වුණා ඉඩ නැති හින්දා ගෙදරින් එහා පැත්තේ තියෙන වැසිකිලි වලේ තියෙන මේ වැසිකිළියේ තියෙන වැසිකිලි බටේ දාන්න උනේ සාලෙට යටින් ටයිල් වලට යටින් කියලා හිතන්නකො. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ මේක හිල් වෙලා. මේකේ කාන්දුවක් ඇවිල්ලා වැසිකිලි බටෙන් කාන්දුවක් ඇවිල්ලා. අර ටයිල් වලින් දැන් උඩට උරන්න පටන් ගන්න තියෙනවා. <laughs> දැන් ගඳේ බෑ. දැන් කවුරු හරි වටින කට්ටියක් ගෙදර එනවා කියලා තියෙනවා. මම මොකද කරන්නේ? දැන් බටේ හදන්නේ මොකද කරන්න වෙන්නේ? සැරෙන් සැරේ සැරෙන් සැරේ මොකද කරන්න වෙන්නේ? ආ නේද? එතෙන්ට එතන පිහින්න ඕනේ. පිහලා වතුර දාන්න ඕනේ. නිකන් වතුර දාලා බෑ. ලබන් හරි මොනවා හරි දාලා හැම වෙලෙම හොදන්න ඕනේ. ඒ කරලා හොදපු තැන හොඳට ආයතරයක් පිහින්න ඕනේ. පිහලා විතරක් මදි. එතන තව මොනවා හරි සුවඳ જાතියක් දාන්න ඕනේ නේද? ඒ කියන්නේ ඉතින් මොෆ් කරන්න ඕනේ. නේද? ටයිල් එක හැම වෙලේම මොෆ් කරන්න වෙලා. නේද? ඊට පස්සේ සුවඳ ඉන්න වෙලා එතෙන්ට. ඒ ඔක්කොම කරලා ටිකක් වෙලා යනකොට ආයෙ කාන්දු වෙලා. ආ. බලන්න දැන් මොකද කියලා. මේ හැමත් ඒ වගේමද නැද්ද? කොච්චරවත් මොෆ් කරන්න ඕනේ මේක. නේද? තරෙන් තරේ හොදන්න ඕනේ. තරෙන් තරේ නේද? මේක හරියට අසුචි කාන්දු වෙන තැනක් වගේ මේ හැමේ හැම තැනින්ම පින්නත් නේ අර දුගඳ හමන තෙලක් දුගඳ හමන දහඩියක් නේද? හැම මැරීමක් ඒකින්ද මේ මනුස්ස හැම කියලා කියන්නේ නේද? සුබ දෙයක්ද? හැබැයි මිනිස්සු මේකට කතා කරන්නේ මොකක් කියලාද? තවි තවි කල්යාණය කියලා සුබ දෙයක් විදිහට. හරි තවි කල්යාණය ඇති කර ගැනීම අන්න බලන්න සුබ සුබ දෙයක් විදිහට දකින්න. ඒකට කියන සුබ නිමිත්ත කියලා. ඊට පස්සේ සුබ නිමිත්ත ගැන අයෝනිසෝ මනසිකාරය වැරදි මනසිකාරයක් ඇති කරගන්න මේ වගේ හැමක් ඇති කරගන්න ඕනේ මගේ මේ හැම දැක අන් අය සතුටු වෙනවා ඇත අන්න මේ වගේ සෞම්‍ය සමක් සකස් කරගන්න ඕනේ කියලා අන්න කාම වස්තුව පිළිබඳව වැරදි මෙනෙහි කිරීම එහෙනම් අයෝනිසෝ මනසිකාරයත් වැරදි මෙනෙහි කිරීමත් ඉඳා කාමච්ඡන්දය එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා පින්නන්නේ අයෝනිසෝ මනසිකාරයත් සුබ නිමිත්තත්. හරිද? සුබ නිමිත්ත නිමිත්ත ඒ කියන්නේ අරමුණ. නිමිත්ත කියන්නේ අරමුණ. අරමුණු උනේ හැම. ඒ අරමුණ මගේ මනසට දැන් අරමුණු වෙනවා අහවල් හැමක් මම දැක්කා. මගේ හැම මේ විදිහට සකස් කරගන්න ඕනේ කියලා යනවා කඩේ. නේද? කඩේ ගිහිලා කියලා මොකද කරන්නේ? මේ මූණ තම්බනවා. තම්බලා මොකද කරන්නේ? මේකට අනිනවා. ඇනලා මොකද කරන්නේ? මේකේ තියෙන කළු පැල්ලම් අයින් කරනවා. ඊළඟට මේක උඩින් මොනවද අර තියාගෙන පිපිඤ්ඤා පෙති තියලා එක එක එව්වා තියලා නේද භයානක රූප දැකලා තියෙනවද මේ යක්කු වගේ නේද ඈ මේක එක එක උලලා උලලා උලලා මං කියන්නේ ඉතින් මේකට නොයේකුත් අර නේද කොහොම කරත් කාන්දුව නවත්තන්න කාන්දුව නවත්තන්න බෑ මොනවා කරත් කාන්දුව නවත්තන්න බෑ ඉතින් අසාර්ථක උත්සාහයක ඉන්නවා පින්නත් අසාර්ථක උත්සාහයක ඉන්නවා මේක සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා පෙන්වන්න හරි ඉතින් මෙන්න මේ වගේ වැරදි මානසික තත්ත්වයකින් ඒකට කියන අයෝනිසෝව කරන මෙනෙහි කිරීම කියලා. අන්න ඒ වැරදි මානසික තත්ත්වයක් සුබ නිමිත්තක්. මේවා හොඳයි සුබයි කියලා එන වැරදි අරමුණ. ආන් ඒක එන්නේ අවිද්‍යාව හේතු කොටගෙන. ඒකද ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එතකොට නුවණින් මෙනෙහි කරන්න ඕනේ. අන්නේ නුවණින් මෙනෙහි කරනකොට අපිට මේ සුබ ගතිය අපේ මනසට දැනෙන්නේ නැතුව යනවා පින්නන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ කාමච්ඡන්දේ ටික ටික ටික ටික ටික ටික අඩු කරගන්න. ඉතින් 11 ආකාරයක මෙනෙහි කරන ආකාරයක් තියෙනවා කාම වස්තුන් ගැන. ඒ පිළිබඳ අපි සාකච්ඡා කරනවා ඊළඟ ධර්ම දේශනාවේදී කොහොමද මේ මෙනෙහි කිරීම සිද්ධ කරගන්නේ කියලා. මොකද කාමච්ඡන්දය දුරු වෙන්න නම් ඒ වගේ ඒ වගේ මෙනෙහි කරන්න ඕනේ. අද අපි දැන් හේතුව ගැන මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙනම් හේතුව සුබ නිමිත්ත කියන එක. සුබ නිමිත්ත අයින් කරගන්න ඕනේ. සුබ නිමිත්ත අයින් කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නේද දැන් මේ කාලේ වෙනකොට කියනවා වැඩිපුර අසුබ භාවනාව ගැන අපි මොන හරි කිව්වහම අසුබ භාවනාව මෙහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. අද මේ ශරීරය කැලි කැලි වලට වෙන් කරලා බලා ගන්න ඕනේ කියනකොට මේ මොකද අපේ ඇත්තන්ට පින්වත්නි හරි වැඩක් වුණා. අපි ඔක්කොටම වැඩිපුර පිළිසකට ඔක්කොටම කිව්වොත් ඒක මගේ ලොකු වැරද්දක්. සමහර පිරිසකට එහෙම කියමු අඩු කරලා කියන්න ඕනේ සමහර පිරිසකට සිද්ධ වුණා මේ හදිස්සියෙම හැම එකක්ම උයන විදිහ කෙටි ක්‍රම එව්වද නැද්ද හැම දෙයකටම ජීවිතේ කෙටි ක්‍රම හෙව්වද නැද්ද? ඉක්මනට ඉක්මනට ඉක්මනට කරගන්න පුළුවන් ක්‍රම හෙව්වා. මේ ඒ ක්‍රමයට ගිය හින්දා අන්තිමට ධර්ම අවබෝධය ගැනත් මොකද උනේ? හැම එකම එකම විදිහට අල්ලන්න බෑ. ඒවටත් කෙටි ක්‍රම හොයන්න පටන් ගත්තා. ඒකින්ද කෙස්ලොම් නියදක් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මෙනෙහි කරන ඒවා. මෛත්‍රිය වඩන ඒවා. මේ එකක්වත් නැතුව ඍජුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරා නම් හරිය කියන තැනට ආවා කට්ටි. අනිත් ඒවාට හරියට නිග්‍රහ කරා. කොහොමද පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ? කාම මුර්ජාවෙන් කෙලෙනවා නම් නේද? සුබ නිමිත් සුබ විදිහට දැනෙනවා නම් පංච උපාදානස්කන්ධය අරගෙන පංච උපාදානස්කන්ධය වෙන් කරගන්නවත් පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒවා ඔක්කොම ආවරණය වෙනවා. මෙන්න මේ කාමච්ඡන්ද ආදිය මූලිකව අයින් කරගන්නේ නැත්තම්. සුභ වශයෙන් දැනෙන ගතිය නැත් සුභ වශයෙන් දැනෙන ගතිය අඩු කරගන්නේ නැත්තම්. එහෙනම් මේ gedara සුභයි, ඉඩම සුභයි. හරිද? නැකත සුභයි. ඒතර තව නොයේකුත් දේවල් මේකේ තියෙන නේද? මේවා ඔක්කොම හොඳ දේවල්. සුබයි කියලා කියන්නේ හොඳයි. සුවයි. මధుරයි, ප්‍රියයි. ඒ කියන්නේ හොඳ දේවල්. ඒවා යහපත් දේවල්. හරිද? එතකොට ඒ වස්තුන් ඒ වස්තුන් තියෙන විදිහටම තිබ්බාවේ. අපිට තේරුම් නැති ලොකු කොටසක් තියෙනවා පින්නත්. ඔය සුබයි කියලා ගත්ත වස්තු දිහා පොඩ්ඩක් මොහොතකට නිවැරදිව හැරිලා බලන්න මේ අවිද්‍යාවෙන් ඉඳයි මේක උනේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මෝටර් සයිකලයක් නැති කෙනෙක් හිතනවා මෝටර් සයිකලය කියන්නේ සුබයි. ඒක තමයි ජීවිතේ ලැබිය හැකි. නේද? නැති කෙනා හිතන්නේ ජීවිතේ ලැබිය හැකි ඉහළම වස්තුව තමයි මට බයිසිකලයක් තිබුණා නම් මොකුත් ඕනේ නැහැ. එහෙම කියනවද නැද්ද? මට සතුටෙන් ඉන්න තියෙන එකම දේ නේද? බයිසිකලේ නැති කාලේ කට්ටිය කියනවා මට සතුටෙන් ඉන්න තියෙන එකම දේ බයිසිකලය කියලා. අන්තිමට මොකද කරන්නේ මේ තැනත්තා බයිසිකලයක් ගන්නවා. අන්තිමට බයිසිකලේ ඉතින් තියෙනවා. සතුට බයිසිකලේ අරන් දැන් ටික දවසක් කියන්නකෝ. බයිසිකලේ නම් දැන් දිගටම තියෙනවා. සතුට? සතුට නෑ. දරුවෝ නැති සමහර විවාහපත් වෙච්ච කට්ටිය හිතනවා මට දරුවෙක් හිටියා නම් ඒක විතරයි දරු සම්පත තමයි සම්පත කියන්නේ. ඒක නැත්තම් මේ ජීවිතේ ජීවත් වෙලා වැඩක් නෑ. මට මැරෙන්න හිතලා තියෙනවා කියලා. හරි. අන්තිමට කොහොම හරි කරලා දරුවෙක් ලැබෙනවා. අන්තිමට දරුවා ලැබී ඇත සතුට නැත. මේ කාම වස්තුන් කෙරෙහි කාම ස්නේහයක් තියාගෙන කාම මුර්ජාවක් තියාගෙන කාම පරිදාහයක් තියාගෙන ඒවා තෘප්තිමත් කරන්න හදනවා ඒ වුණාට තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ මොහොතට සැප ලබා දුන්නට පින්නත් නේ ඒ වගේන් අන්තිමට වෙන්නේ මහා දුක්ඛිත ස්වභාවයක්මයි. ඒකින්ද හිතට ඇත්ත අවබෝධ කරලා දෙන්න විදිහක් නැහැ. මෙන්න මේ සුබ නිමිත්ත මේවා හොඳයි මේවා සුබයි කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි පින්නත් නේ දැඩිව ගැනීමක් වෙනවා ආන්ගේ දැඩි ගැනීම තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ඒක සුබ විදිහට අපිට අවබෝධ වෙනවා. ඒවා නැත්තම් වැඩක් නැහැ. මේ වගේ ගෙයක් නැත්තම් වැඩක් නැහැ. මේ වගේ ඇඳුම් ඇඳ නැත්තම් වැඩක් නැහැ. මේ වගේ වාහනයක් නැත්තම් වැඩක් නැහැ. මේ වගේ දේවල් නැත්තම් වැඩක් නැහැ, වැඩක් නැහැ, වැඩක් නැහැ කියලා අපේ හිතට දැනෙනවා. අන්න ඒකට කියනවා සුබ නිමිත්ත කියලා. ඉතින් අන්න ඒ වගේ தත්ත්වයකට අපිපත් වෙලා ඉන්නවා. අන්න ඒ ඒ தත්වයකට පත් වෙලා එකම දෙයකට හිත යොමු යොමු වෙලා දැඩිව කාමච්ඡන්දයට හේතු වෙන විදිහට ජීවත් වෙන්න වෙලා තියෙනවා පින්වත්නි. අන්න ඒ தත්වය දුරු කරගන්න නිවැරදි මෙනෙහි කිරීමකට වැටෙන්න ඕනේ. නිවැරදි මෙනෙහි කිරීමකට යන්න ඕනේ. ආන්ගේ නිවැරදි මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා නිවැරදිව මෙනෙහි වෙන ආකාරයට අපේ හිත සකස් කරගන්න ඕනේ. ඒ සඳහා මෙනෙහි කළ යුතු ආකාරය මම මතක් කරා වගේ ඒක සම්පූර්ණ වශයෙන්ම ඒ කාරණා 11 අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් අද අපි තව කාරණා කීපයක් මේකටම අදාළව අද සමහර වෙලා තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න ඕනේ. බොහෝ දෙනා ඉන්නවා පින්වත්නි විශේෂයෙන්ම මොනවා හරි ඒ කට්ටිය කාර්යක්ෂම කටයුතු කරන්නේ නැති මහා කම්මැලි පිරිස් ඉන්නවා. හරිද? ඉතින් ඒ අයට මොකද වෙන්නේ? එක පැත්තකට වෙලා නිකන් ඉනකොට වෙන වැඩ නැහැ. වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම හරි විදිහට වික්ෂුන් වහන්සේලාට තියෙනවා වත් පිළිවෙත්. ඒ වත තමයි සීලය පුරන්නේ කියලා දේශනාවේ තියෙනවා. වත් නැති භික්ෂුවට වත් කරන්නේ නැති ඒ වත් ටික කරනවා නම් එයා බොහොම කාර්යබහුල කෙනෙක් වෙනවා. ඒ වගේ තමන්ගේ ජීවිතේත් තමන්ට කරන්න තියෙන දේවල් ගිහියත්ෝ කරන්නේ නැතුව කම්මැලිකමෙන් ඉන්නකොට මොකද වෙන්නේ? නිකම්ම එක තැනකට වෙලා අලගෙඩි වගේ ඉඳ ගත්තහම හ්ම් කාර්යක්ෂමව වැඩ කරන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ Tamange හිත යෙදුනා නම් මොනවා හරි පැත්තකට මොකද ඒකම ඒකම ඒකම ඒකම මෙනෙහි වෙන්න පටන් ගන්නවා වැරදි මානසිකාරයෙන්ට පටන් ගන්නවා කාර්යක්ෂමව වැඩ කරන ඇත්තන්ට ආමච්ඡන්ද උපදවා උපදවන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න වෙලාවක් වෙලාවක් නැති වෙනවා පින්වත්නි මේ ඇත්තන්ට හොඳට තේරිලා ඇති ඔක කාම පරිදාහ ඇති වෙච්ච කාලේ මොනවා මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවනේ වෙලාවකට. නේද? කාර්යාලයේ කාර්යක්ෂමව කාර්යාලයේ වැඩ කරන ඇත්තෝ. මොකද වෙන්නේ? කාර්යාලයේ ඉන්නකම් අරවා එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ මොකද යාර කාර්යක්ෂම අනිත් අයගේ වැඩ ටික කරලා දෙන්න තියෙන හින්දා. එතකොට මොකද වෙන්නේ? ඒක නැතුව ආපහු කාර්යාලයෙන් එළියට ආපු ගමන් අර නිදාගෙන හැරුණා වගේ අරවා ආය මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි දැනගන්න ඕනේ තමන් ජීවිතයට අරමුණක් ඇති කරගෙන. නිවන් දැකීමේ අරමුණ ඇති කරගෙන. ධානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයන් ඇති කර ගැනීමේ අරමුණක් ඇති කරගත්තාම ඔය පොඩි පොඩි දේවල් එක්ක තියෙන සම්බන්ධකම් නැති වෙලා යනවා. ඒකින්ද කාර්යක්ෂම වෙන්න ඕනේ. ලෞකික දෙයකට හරි කමන්නේ නැහැ. ඊටාම කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒවට ඇලෙන්නේ නැතුව Taman කීයක් හරි හරි හම්බ කරලා අඩුම ගානේ නැති බැරි කෙනෙකුට දෙන්නවක්වත් විනක්වත් කරගන්න මේ ජීවිතේ ගෙවන්න ඕනේ. ඔහේ බුදියගෙන ඉන්නේ නැතුව. එහෙනම් ජාතිය නගා සිටවන්න ඕනේ, ජාතිය නගා සිටවන්න ඕනේ කියලා හරියට සටන් කරන්න ලෑස්ති කරගන්නවා. අපේ සමහර ඇත්තෝ හැබැයි 9 වෙනකම් බුදිනවා. නේද? එතකොට කාර්යක්ෂම වැඩ කරලා දියුණු වෙන જાතීන් ඉන්නවා මේ රටේ. හ්ම් රෑ වෙනකම් ඇහැරලා ඉඳලා පාන්දර නැගිටලා ක්‍රමානුකූලව වැඩ කරලා. ඉතින් ඒ කට්ටිය මර්ධනය කරන්න තෑස්ති කර ගන්න හදනවා ඉපස්සේ. ඉතින් ජාතිය නගා හිටවන්න නම් මොකද කරන්න ඕනේ? අන් අයව මර්ධනය කරන එක නෙවෙයි තමන් වර්ධනය වෙන එකයි කරන්න ඕනේ. ඒ සඳහා කාමච්ඡන්දය අඩු කරගෙන කාර්යක්ෂම කටයුතු කරන්න ඕනේ, නිින්ද අඩු කරගන්න ඕනේ. එහෙම ඒ විදිහට කටයුතු කරොත් අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි ඒ විදිහට කාර්යයක් නො කටයුතු කරන්න. හැමෝටම ඇඟ වෙහෙස කරලා කටයුතු කරන්න බෑ. නමුත් ඉස්තර කාලේ බොහෝ ග්‍රන්ථ හැදෑරුවා. වික්ෂුන් වහන්සේලාත් බොහෝ ග්‍රන්ථ හැදෑරුවා. නේද? එතකොට තම තමන්ට තමන්ගේ දැනුම වැඩි කරගන්න නොයේකුත් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒවා මේ කාලේ වෙනකොට ටික ටික අඩු වෙලා. නේද? ටෙලිෆෝන් වලටම හිර වෙලා. හ්ම් ඉතින් ඒ වගේ කාර්යක්ෂමව Tamanට අවශ්‍ය කරන ශාස්ත්‍රීය දැනුම වර්ධනය කරන්න කටයුතු කරනවා නම් ඒ තැනත්තාට මේ මනස ඒ පැත්තට යොමු වෙන එක අඩු වෙලා යනවා. ඒ පැත්ත ගැනත් අපි හිතන්න ඕනේ. ඒ පැත්ත ගැනත් හිතන්න ඕනේ. Tamanට මොනවා හරි දෙයක යෙදෙන්න පුළුවන් පින්නන්නේ අඩුම ගානේ අය වෙහෙසලා වැඩ කරන්න බැයි නම් මනස වෙහෙසලා වැඩ කරන දෙයක යෙදෙනවා නම් ඔය තියෙන දැඩි ඉතා පීඩාකාරී තත්ත්වයට අඩු වෙන්න යම් කිසි හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම අතීත භික්ෂුන් වහන්සේලා දූතාංග ආදී ආරක්ෂා කරේ පැහැදිලිවම මේ සිව්පසය කෙරෙහි ඇතිවන්නා වූ කාමච්ඡන්ද ආදී ඒ කෙරෙහි තියෙන දැඩි බැඳීම් අයින් කරගන්න. ඉතින් එතර එහාට ගියා එනම් ගිහියත්තන්ට පුළුවන් තමන්ගේ සීලය හරියට ආරක්ෂා කරන්න. බොරු කියන ඒවා, කේලම් කියන ඒවා, පරස වචන කියන ඒවා, හිස් වචන කතා කරන ඒවා ඒවා බැහැර කරනකොට හිස් වචන වලින් බැහැර වුණොත් පින්නන්නේ කාමච්ඡන්දය ගොඩාක් අඩු වෙන්න හේතුවක් වෙනවා. හරිද? ඔය කෙලි නාට්‍ය වගේ දේවල් මොනවද? අනුන්ගේ විස්තර තියෙන දේවල්. ඒවායින් බැහැර වෙන්න ඕනේ. ඒවායින් බැහැර වෙනකොට අපිට කාමච්ඡන්දය නැති කරගන්න හේතු වෙනවා. ඉතින් ඒ වගේම සමාධිය වැඩි වීම, විදර්ශනා වැඩි වීම ආදී නොයේකුත් කාරණාවන් ඒවා පැහැදිලිවම අපි දන්නවා සමාධිය වඩන කෙනාට කාමච්ඡන්දය අයින් වෙනවා. විදර්ශනා වඩන කෙනාට කාමච්ඡන්දය අයින් වෙනවා. ඉතින් ඒ ඔය වගේ බොහෝ උපක්‍රම පාවිච්චි කරලා අපිට කාමච්ඡන්දයෙන් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ උපක්‍රම වලට අමතරව බුදුරජාන් වහන්සේ දේශනා කරපු මෙනෙහි කරන ආකාර 11 පිළිබඳ අපි හෙට දවසේ සාකච්ඡා කරමු. එතකොට ඒ ආකාරයට මෙනෙහි කරපුවම අපිට කාමච්ඡන්දයෙන් අයින් වෙන්න පුළුවන්. අද දවසේ අපි මොනවද ඉගෙන ගත්තේ? සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත්. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් කාමච්ඡන්දයට හේතු වෙනවා. සුබ නිමිත් අයින් කරගන්න නම් අපි විද්‍යාව උපදවා ගන්න, ඇත්ත උපදවා ගන්න ඕනේ. එහි ඇත්ත తත්ත්වය දැනගන්න ඕනේ. එතකොට මේ නිමිත්ත පිළිබඳ අයෝනිසෝ මනසිකාරය තමයි මේ කාමච්ඡන්දය නැති කාමච්ඡන්දය ඇතිකරනවත් තියෙන කාමච්ඡන්දය ප්‍රබල කරනවත් බොහෝ බොහෝ වර්ධනය කරනවත් හේතු වෙන්නේ. ඉතින් ඒකින්ද අපි හොඳින්ම දැනගන්න ඕනේ මගේ ළඟ තියෙන කාමච්ඡන්දය අයින් කරගන්න ඕනේ කියලා ඒක බුද්ධ අවවාදය. ඉතින් ඒ අනුව කටයුතු කරන්ඩ මේ පින්වන්ත අයට අද දවසේ මේ ධර්ම දේශනාවේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිස. මේ පිරිසගේ බැතිබර දායකත්වය තමයි මේ හැම දිනාටම ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගත් මේ පින්වත් පිරිසට